අයෝධ්‍යා රූප වාහිනිය ඔබ වෙත සංවේදනය කරන නිවන් මඟ ධර්මදේශනා මාලාවේ 131 වැනි වැඩසටහන මෙලෙසින් ඔබ වෙත ගෙනීම සඳහා අප සැම කෙරේ මෙත් සිතින් ධර්ම සභාවට වැඩමවා වදාළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි සැවොම එක්ව සාදුනාදනං වා පිළිගනිමු සාදු සාදු සාදු සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා සාදු සාදු සාදු නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු කතමේච භික්කවේ අදිවාසනා පහතබ්බා ඉද භික්කවේ භික්ඛූ පටිසංකායෝනිසෝ කමෝති සීතස්ස උන්නස්ස දිගච්ඡාය පිපාසාය දංස මකත සිරින්සප සම්පස්සානං දුරුත්තානං දුර ගතාන වචනපතානං උපන්නං ශාරීරිකානං වේදනානං දුක්ඛානං කිප්පානං කරානං කටුකානං අසතානං අමනාපානං පානාරාණං අදිවාසනා ජාතිකෝති සාදු සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිත සකස් කර ගැනීම සඳහා සියලුම ආශ්‍රවයන් දුරු කර ගැනීම සඳහා කළ යුතු දේ කළ නොකළ යුතු දේ මොකක්ද කියලා දේශනා කරලා තියෙන ධර්මයට අනුව අපේ ජීවිතයට ප්‍රායෝගිකව මේ ධර්මය එකතු කර ගැනීම සඳහා අපි සියලු ආශ්‍රව දුරු කිරීම සඳහා දේශනා කරපු දේශනාවට අනුව සබ්බාස සූත්‍රයට අනුව යම් කිසි කාරණා කීපයක් සාකච්ඡා කරමින් ඉන්න දින කීපය තමයි මේ දින කීපය. අපි පළවෙනි දවසේ ඉන්ද්‍රිය සංවර කරගනිමින් නැති කරගත යුතු ආශ්‍රව ධර්ම පිළිබඳව සංවරා පහතබ්බා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මොකක්ද කියලා සාකච්ඡා කරා. ඊයේ පෙරේදා දින දෙකේ පටිවේශනා පහතබ්බා කියන ප්‍රත්‍යවේක්ෂා කරමින් තමන්ගේ භාවිතා කරන දේ නුවණින් දකිමින් නුවණ යොදා ගනිමින් දකිමින් පාවිච්චි කරලා මම මතක් කරේ ඒක හරියට නිකන් ගින්දර අපි පාවිච්චි කරනවා වගේ ගින්දර පාවිච්චි කරාට පුච්ච ගන්න නැහැ. දැලි පිහි අපි පාවිච්චි කරාට කපා ගන්න නැහැ නේද? අපි කියන්නේ වඳුරට දැලි පිහි දුන්නොත් ඉවරයි කියලා. නමුත් මේ ජීවිතේට ඇවිල්ලා අපිට හම්බෙලා තියෙන දැලි පිහාය නම් අපි කපාගෙන තියෙන්නේ. නේද? මොනවා ජීවිතේට හම්බෙලා තියෙන දැලි පිහායක්. ඈ කන නාසය දිව ශරීරය මනස කියන. ආන් මේ දේවල් වලින් හොඳට හදවතින් දේ ගලන විදිහට කපාගෙන නැද්ද තියෙන්නේ දැන්? හරියට උගා දේවල් හින්දා ඇතුළාන්තේ තීව්‍ර කටුක වේදනා එනවා. මේ වේදනා එන්නේ ඇහැ කරනාසයේ දිව ශරීරය අසංවරව භාවිතා කරපු හින්දා. අසංවරව පාවිච්චි කරපු හින්දා මොකද උනේ? අපි නොයේකුත් පීඩිත දේවල්. ඒ කියන්නේ ඒ කියන්නේ සංවර පහතබ්බා කියන එක ඒ විතරක් නෙවෙයි අපි පාවිච්චි කරපු ඒවා නිවැරදිව පාවිච්චි කරපු නැති හින්දා තීව්‍ර කටුක වේදනා ඇති වෙන විදිහට අපේ මනස සකස් වෙලා. හරිද? ආශ්‍රවයේ ලක්ෂණය තමයි ආශ්‍රවය දැනෙන ආකාරය. අපිට දැනෙන විදිහට ඊර්ෂ්‍යාව දැනෙන විදිහක් තියෙනවා. වීරිය දැනෙන විදිහක් තියෙනවා. නේද? වීරිය දැනෙන්නේ කොහොමද? කුසීතකම එනකොට මුකුත් කරගන්න බැරි තත්ත්වයක් එනකොට අපේ හිතේ මට බෑ මට බෑ කියලා වැටෙනකොට අපේ හිතෙන්ම ආවද කියලා අහන්න පොඩ්ඩක් මේ නිකන් නගලා තියෙන ගතියක් නේද? හිතෙන් ඒ කුසීතකම අභිභව නෑ නෑ මෙහෙම ඉඳලා හරියන්නේ නෑ නැගිටලා වැඩ කරන්න ඕනේ මම මෙහෙම ඉඳලා කොහොමවත් මැරලා යනවා මේ මැරලා යනවා මම බුදියන් ඉඳලා හරියන්නේ නැහැ කියලා අර වැටෙන්න හදන ශරීරය කල් දාන්න හදන ශරීරය කොහොම හරි ඉදිරියට එන්න මේ කටයුතු සම්පාදනය කරගන්න තත්ත්වයක් හිතේ තියෙනවා නම් ආන් ඒක තමයි වීරිය මගේ ළඟ තියෙනවා කියලා මට වැටහෙන්න ඕනේ සමහර අතන්ට එහෙම නැහැ වීරිය ඇත්තේ නැහැ ඉතින් වැටෙන තැන ඔහේ වැටෙන්න යනවා ඉන්න තැන එහෙම වෙන්නවා නේද කෙලෙස් අයින් කිරීමේ වීරිය නැහැ කෙලෙස් වල ඇලී ගලී ඔහේ වැටි වැටි ඉන්න ස්වභාවය තියෙනවා ඒ වගේ අපි හැම වෙලෙම බලන්න ඕන අපේ මානසිකාරය අපේ මනස කොයි වගේ හැඟීමක් උපද්දවනවද කියලා. මේ මුළු සූත්‍රයේ පිට මේ මේ මුළු සූත්‍රයේ පුරාවට තියෙන යෝනිසෝ මානසිකාරය කියලා පරිසංකා යෝනිසෝ පරිසංකා යෝනිසෝ කියලා හැම වෙලේම තියෙනවා. මොකද්ද මේ කාරණාවේ තේරුම කියලා ආය ආය අපි මේ සූත්‍රය සාකච්ඡා කරද්දී මතක තියාගන්න වෙනවා නුවණින්ම නුවණ යෙදෙන්න ඕන අපේ අදාළ වැඩේ කරද්දී නුවණ යෙදෙන්න ඕනේ. ආහාර ගන්නකොට නුවණ යෙදෙන්න ඕනේ ආහාරය අඳුර ගන්නකොට. ආහාරය උගුරෙන් පල්ලෙහාට යනකොට නුවණ යෙදෙන්න ඕනේ. මේක මෙතනින් ඉවරයි නේද කියලා. හරිද? මේක ශරීරය පවත්වා ගැනීම සඳහා නෙවෙයි මේක මේක ශරීරයේ වැඩිවීම සඳහා වඩා ගැනීම සඳහා නෙවෙයි පවත්වා ගැනීම සඳහා විතරයි. රස පිණිස නෙවෙයි, මද පිණිස නෙවෙයි, විනෝදයේ පිණිස නෙවෙයි කියලා. එතකොට ඒ වගේ අර ඒ දේවල් ඒ සිද්ධිය සිද්ධ වෙද්දී එතෙන්ට නුවණ සංප්‍රයුක්ත වෙන්න ඕනේ අපේ අපේ මානසිකාරය නිවැරදි අදහස ඒකට දාන්න ඕනේ අපේ මනසින් ඒක වැටෙන්න ඕනේ අන්න ඒක වැටෙනකොට කියනවා ඒ එන්නේ මේ මානසිකාරයට කියනවා ආශ්‍රව අඩු කරන ඒ මානසිකාරයට කියනවා යෝනිසෝ මානසිකාරය කියලා හරි දැන් බලන්න අදාත් සාකච්ඡා කරන්න යන්නේ අදිවාසනා පහතබ්බා කියන කාරණා දැන් පින්නත්නේ මේක අපි මේක ආරම්භ කරමු උදාහරණයකින්ම මම හැමදාම කියනවා නමුත් මේක අද මෙතෙන්ට ගැලපෙනවා හොඳටම ආ මම මෙහෙම කියන්න මේක මෙන්න මේ බලන්න මොකද මේවට උනේ කියලා හොඳට කල්පනා කරලා බලමු උදේ හත වෙනකන් නිදා ගන්න පුරුදු වෙච්ච කෙනෙක් ඉන්නවා පුරුදු වෙලා හත වෙනකන් නිදා ගන්න පුරුදු වෙච්ච කෙනෙක් ඉන්නවා එයාට පාන්දර 4ට කතා කරනවා කියලා කතා කරලා නැගිට්ටවල ඇඳෙන් ඉඳවලා තියනවා දැන්. එයාට මොනවද දැනෙන්නේ? එයාට ශරීරයට හරියට රිදෙන දේවල් දැනෙනවද නැද්ද? අතපය රිදෙනවා, ඔළුව රිදෙනවා, කැරකිල්ල වගේ එනවා. එනවද නැද්ද? එනවා. එයාට හැම වෙලේම එයාගේ හිත කියන්නේ මොකද්ද? හරහා දාන්න, හරහා දාන්න, හරහා දාන්න මට නම් බෑ මෙහෙම කෙලින් ඉන්න කියලා නේද? මේ ශරීරය පෙරලන්නමයි පෙරලන්නමයි හිත කියන්නේ මං කියනවා පෙරළුවේ නැත්තම් තීව්‍ර කටුක මාරාන්තික කූර වේදනාව එනවද නැද්ද දුක් වේදනාව එනවද නැද්ද පෙරළුවේ නැත්තම් ඒකනේ ආ පෙරලන්නේ නැත්තම් ඉතින් ඉඳ තිබ්බනේ එහෙම නේද එහෙම නේද ඔව් දැන් මෙයාව කොහොම හරි අපි හිතවල තියෙනවා. එයාට කියනවා ඉවසගෙන ඉන්න. ආ කොහොම හරි ඉවසගෙන ඉන්න කියලා කොහොම හරි ඉවසලා 6 විතර නිකන් 7 විතර නිකන් නිදා ගන්න දෙන්නේ නැතුව තියපුණා. ආයෙ දැන් එයාට නිදා ගන්න ඕනේ. අන්න අර වැඩි වෙලා යනවා. ඊළඟ දවසෙත් එයාට ඒ වෙලාවෙම කතා කරනවා. පළවෙනි දවසට වැඩිය අර තීව්‍ර කටුක වේදනා අඩුද වැඩිද? තුන්වෙනි දවසෙත් කතා කරනවා. හතරවෙනි දවසෙත් කතා කරනවා. එන්නෙන්ද එන්නෙන්ද අර උදේ පාන්දර ඇති වෙන වේදනා අඩු වෙනවාද වැඩි වෙනවාද? අඩු වෙනවා. අඩු වෙලා අඩුලා දවස් 10ක් 15ක් විතර ගියාට පස්සේ මෙන්න යාර නිකම් ඉබේම හැරෙනවා. කිසිම ගානක් නැහැ නැගිටලා මලක් වගේ ඉන්නවා. තේරෙනවද? අරවා ඉවසගෙන ඉඳීම හින්දා අර වේදනාවල් ඉවසගෙන ඉඳ පුරුදු කරපු හින්දා මොකද උනේ? එයා ඒ වේදනාවල්ලි නිදහස් වුණා. මම එහෙම කිව්වොත් මොකද කියන්නේ? හතරට නැගිටීමේදී ඇතිවෙන වේදනාවල් ඉවසගෙන ඉඳීම හින්දා එයා ඒ වේදනාවල් වලින් අයින් වුණාද නැද්ද? නේද? ඒකෙන් නිදහස් වුණාද නැද්ද? දැන් යාර නිදහස් වෙ ඉන්න පුළුවන්කම තියෙනවා. ආන් එහෙම වැඩපිළිවෙලක් අපේ ජීවිතේ තියනවද නැද්ද? මේ බලන්න මොහොතකට මෙන්න මෙහෙම හිතලා. මේ අපිට අපි දැන් ඔය ඔය පුද්ගලයාටම ඔය නැගිටවපු ළමයාටම පළවෙනි දවසේ 60 කටකින් අයිනවා. රිදෙනවා. ඒකත් වේදනාවක්නේ. දෙවෙනි දවසේ 60 කටකින් අයිනවා. තුන්වෙනි දවසේ 60කටකින් අයින්නවා. 15 වෙනි දවසේ 60කටකින් අයින්නවා. අන්න ඒක අඩු වෙනවද? අඩු වෙනවද කියන්නේ පළවෙනි දවසේ 60කටකින් අයින්නකොට රිදිච්ච එක දෙවෙනි දවසේ වෙනකොට අඩු වෙලා තුන්වෙනි දවසේ අන්තිම දැන් 15 වෙනි දවසේ වෙනකොට 60කටකින් අයින්නකොට රිදෙන්නෙම නැහැ. එහෙමද? එහෙම වෙනවද? නෑ නෑ නෑ. ඒක නම් එහෙම වෙන්නේ නෑ. ආන් ඒක පිරිසිදුම කායික වේදනාවක් නේද? කයම හේතු වෙලා ඇතිවෙන වේදනාවක්. එහෙනම් අර නැගිට්ටෝපු හින්දා ඇති වෙලා තියෙන වේදනාවට මොනවද තව හේතු වෙලා තියෙන වැඩිපුර? මනස හේතු වෙලා. ඒකයි මනස පුරුදු කරනකොට ඒ වේදනා නැති වෙලා ගියේ නැති වෙලා ගියේ. තේරෙනවද? එතම මේ අතන්ගේ මෙහෙම අහන්න. ඉඳලාමත් භාවනා කරන් ඉඳ ගන්නවද නැද්ද? එහෙම නැත්තම් මේක දන්නම නැහැ. භාවනා කරන් ඉඳගත්tාම වෙනදට නැති වේදනා දැනෙනවද නැද්ද? මූණ නලියනවා කියනවන්න සමහර කට්ටිය කියනවා හරියට මගේ මූණ නලියනවා කියනවා අත් දෙනවා කකුල් දෙනවා නේද ඔය රූපවාහිනී නාට්‍යයක් එහෙම බලනකොට කකුල් හිරි වැටිලා දන්නේ නැහැ නේද බඩගිනිත් නැහැ විවාදත් නැහැ නේද එහෙමනම් එහෙම හැබැයි භාවනා කරන්න වගේ දේවල් වල ඉඳගත්තම කොහොමද බඩගිනිය පිපාසාය ඔක්කොම එන්නේ වෙලාවල නේද කූර කටුක මාරාන්තික වේදනාවක් එක දවසක් ඉස්සෙල්ලාම දවසේ ඉඳගත්ත කෙනෙක් අවසරේ වටේ පිටේ තියෙන හෙල්ලෙන්නේ නැතුව හිටියා ආයෙ නනේ පැත්ත පරා දෙන්නේ ඊට පස්සේ කියන්නේ මොකද අම්මේ කුඹුරක් කොටන්නම් මම ඕන වැඩක් කරන්නම් භාවනා කරන්නම් බෑ ඒක මහා බුදුම දුකක් කියනවා <laughs> ඉතින් ඒ මොකද ඒ කියලා තේරෙනවද දැන් අපි ඒක පුරුදු කරේ නැති කවදා හරි දවසක අපිට පින්නත් නිවන් දකින්න නම් නිවන් දකින්න නම් කවදා හරි දවසක මම හැමදාම කියනවා අපේ මනස එක්තෙන් කරලා ඒක රූප වේදනා සංඥා සංකාර විඥානයන්හි යථාභූත ස්වરૂපය හොයන්න යොදවන්න ඕනේ. ඒකාග්‍ර කරපු සිත මේ අත්‍ය తත්ත්වය තෝරා ගැනීම සඳහා යොදවන්න වෙනවා. ඒ යොදවපුවාම තමයි ඒ වගේ තියෙන අත්‍ය తත්ත්වය හොයාගන්න පුළුවන් වෙන්නේ. මනස එක්තෙන් කරන්න භාවනාවක් කරන අයට සමහර අයත්ගේ හිත විසිරීලා යනවා. ඒක ඇත්ත. සමහර අය කුසීත භාවයට වැටලා නිදි කියලා වැටෙනවා. තවත් කට්ටියක් මේ ශරීරයත් එක්ක හරියට පුරාලනවා. ශරීරයේ පුංචි වේදනාවක්වත් එයාට දරා ගන්න බැරුව එද මූණ කසනවා ආය හෙල්ලෙනවා කකුල් දිගාරිනවා අකුලනවා නේද නැති වේදනාව ඔක්කොම ඇති වෙනවා අන්තිමට යා මොකද කරන්නේ නැගිට්ටාය ගියා මොන භාවනාවද මට ඒ භාවනා කලාව හරියන්නේ නෑ කියලා ගියා. ඕනම අරමුණකට යන්න ගියාමත් එහෙමද නැද්ද? පාඩම් කරන ළමයෙකුට බලන්නකො. තමන්ගේ අරමුණ ඉෂ්ට සිද්ධ කරගන්න කායික මානසික දුක් දැරීම අවශ්‍ය වෙනවද නැද්ද? නේද? බඩගින්නේ ඉන්න ටිකක් පුරුදු කරන්න වෙනවද නැද්ද? ඇයි කාපු ගමන් මොකද? මම දන්න සමහර දරුවෝ ඉන්නවා ඒ දරුවන්ට ලොකු වීරයක් තියෙන අය කෑට කන්නේ නැහැ දිමත වෙනවා කියලා පාඩම් කරත් හරිද ඒ හුඟා දේවල් වලින් අයින් වෙනවා එකක් ඒ අයින් වෙලා පාඩම් කරනවා වැඩ කරනවා ව්‍යාපාරයක් කරත් නේද මේ කාමච්ඡන්ද ආදීන් වෙන් වෙන්න ගියාම පින්නත් නී සසර ජීවිතයේ පුරාවට පුරුදු කරපු ආසාවල් සහිත පංචකාම සම්පත්තියෙන් වෙන් වෙන්න ගියාම තීව්‍ර කටුක මාරාන්තික වේදනාවක් ඇති වෙනවා. හරිද? හරියට දුක් ඇති වෙනවා. අපිට වෙන් වෙන්න ගියාම දුක් ඇති වෙනවා. හවුද නැද්ද? දරුවන්ගෙන් වෙන් වෙන්න ගියාම දුක් ඇති වෙනවා. එතකොට කෙලෙස් වලින් අයින් වෙලා නිකලෙස් වෙන්න උත්සාහ කරන අයට නොයේකුත් මේ වගේ දුක් ඇති වෙනවා. අන්න ඒ දුක් ක්‍රමානුකූලව දරා ගන්න පුරුදු පුහුණු කරේ නැත්නම් එයා ඒ දුක් ඉදිරියේ පරදිනවා. හරිද? හැබැයි දැන් අර ඉස්සලා කිව්ව උදාහරණය. පළවෙනි දවසේ පාන්දර නැගිටිනකොට ඇතිවෙච්ච අධිකතර වේදනාව දරාගන්න පුරුදුුනේ නැත්නම් එයා හැමදාම අර වේදනාවෙන් නිදහස් වෙන්න හම්බෙන්නේ නැහැ. මේ තියෙන විකාර ගතිය පිළිබඳව අපි චුට්ටක් තව ටිකක් කතා කරමු ඒ උදාහරණයත් එක්කම. ඔන්න කෙනෙක් එක දවසක් නැගිටිනවා පාන්දර 4ට. එයාට තීව්‍ර කටුක වේදනාවක් එනවා. එයා ඒක දරාගෙන ඉන්නවා කොහොම හරි කරලා. දෙවෙනි දවසෙත් නැගිටිනවා. ඒ තීව්‍ර කටුක වේදනාවක් එනවා. දරාගෙන ඉන්නවා. 3 4 5 6 වෙනකොට අඩු වෙනවද නැද්ද? ආය දවස් 3ක් විතර නැගිටලා 4 5 6 ආය බුදිනවා. 7 වෙනකම් බුදි ගන්නවා. ආයෙ ඊළඟ දවසේ නැගිටිනකොට පළවෙනි දවසේ තිබ්බ තරම්ම වේදනාව එනවද නැද්ද? නේද? එනව නේද? එහෙනම් මේ ඇති වෙන දරුණුතර වේදනා අයින් කරන්න නම් පුරුදු පුහුණු කරන්න ඕනේ කොහොමද? කඩ කඩද එක දිගටද? අන්න හරි. අකණ්ඩව පුරුදු කරන්න ඕන. අකණ්ඩව පුරුදු කරන්න ඕන. හරි? ඒක දන්නේ නැති අපි හොද හොද මඩේ දානවා වාගේ දවස් දෙකක් භාවනා ආදී කරනවා සතියක් නිකන් එනවා. නේද? සමහර අය නේද දිගටම කරන්නේ නැහැ ඒක වෙනම කතන්දරයක්. නේද? දිගටම කරන්නේ නැති කට්ටියක් ඉන්නවා ඒක වෙනම කතාවක්. ඒව ඇහෙන්නේවත් නැහැ. අපිට නෙවෙයි හාමුදුරුවෝ කියන්නේ ඒවනේ. අපේ නම් එහෙම නැහැ. අපි නම් ඔක්කොම කරනවා. එහෙමද? හැබැයි රූපායන බලාගෙන ඉන්න කට්ටිය ඔළුවවත් හෙල්ලුවොත් එහෙම හරියන්නේ නැහැ. හොඳයි. කොහොම නමුත් කමන්නේ බලාගෙන ඉන්න එකත් එක තමයි. මේ වෙනකොටත් තමන් භාවනාවකින් හිත වර්ධනය කරගන්න වැඩපිළිවෙල ආරම්භ කරලා නැත්තම්. හරිද? බණ 130ක් අහලා. දැන් හොඳයි වැඩි. නේද? බණ 130ක් අහලා තමන්ට ඇඬෙන එක අඩු වෙලා නැත්තම්. හිතේ වර්ධනයක් ඇති වෙලා නැත්තම් තවත් බණ අහන එකේ තේරුමක් තියෙනවද? ඒකින්ද මම මේ බණමාලාවේදී සරෙන් සර යෝග මතක් කරනවා කියලා මේ අත දන්නවනේ. කට්ටියට භාවනාවකට විනාඩි 40ක් යොදා ගන්න හොයා ගන්න බෑ. විනාඩි 40ක් දවසකට යොදා ගන්න බෑ වෙලා නැහැ. මොකද ඒ වෙලා නැත්තේ? මේ ශරීරය පැවැත්වීමට කරන වැඩ. හම්බෙච්ච ශරීරය පවත් පවත් ඉන්නවා. හම්බෙච්ච ශරීරය පවත්වා ගන්න උයන්ඩු නෑ, නාන්ඩු නෑ, හම්බ කරන්ඩු නෑ. හ්ම්. නේද? ගෙවල් අතු ගන්නඩු නෑ. ඔය ඔක්කොම මොකද? ගියක් මොකටද? ශරීරය පවත් ගන්න. ශරීරය තියාගන්න කියන එක. නේද? ගියස් කරන්ඩු නෑ, අතු ගන්නඩු නෑ, උයන්ඩු නෑ. නාන්න ඕනේ, රෙදි හොදන්න ඕනේ, ඔය ඔක්කොම ගත්තාම වැඩට යන්න ඕනේ. හ්ම් ඒ ඔක්කොම මොනවද? ජීවත් වෙනවා කියන්නේ මේ ශරීරය පවත් ගන්න. නේද? හම්බෙච්ච මේ බෙරගෙඩිය පිහ පිහ ආපහු තිය තිය තියන්න නේද? තියන්න තමයි ඒ ඔක්කොම. මේ ඒකින්ද හිත සකස් කරන්න වෙලාවක් නැහැ කියලා කියනවා. හිත සකස් කරන්න වෙලාවක් නැහැ කියලා කියනවා. ඉන්න දෙයකින්ද ඉවසීම පුරුදු වෙන්න ඕනේ. හරිද? ඉවසීම පුරුදු පුහුණු කරන්න ඕනේ. අර නිවන් දකින්න කවදා හරි දවසක අපි මාර්ග හිතක් අපේ సంతානගත උපදවා ගන්න ඕනේ. ඒ සඳහා සම්මා සතිය ඕනේ. සම්මා සමාධිය ඕනේ. නේද? සම්මා ආජීවය ඕනේ. සම්මා කම්මන්ත ඕනේ. සම්මා වායාම ඕනේ. නේ සම්මා සංකප්ප ඕනේ. සම්මා දිට්ඨිය ඕනේ. ඔක්කොම ඕනේ. මේවා අපේ సంతාන තුල ඇති කරගන්න ගියාම යම් යම් යම් යම් ආකාරයේ ඉවසගෙන කරන්න ඕනේ වැඩ තියෙනවා නැත්නම් ඇති කරගන්න බෑ. මිත්‍යා ආජීවයට පුරුදු වෙලා ඉන්න කෙනා සම්මා ආජීවයට වැටෙනකොට එයාට හරිය අමාරුයි. අනුන්ගෙන් හොරකම් කරගෙන ජීවත් වෙන්න, වැරදි වැඩ කරලා ජීවත් වෙන්න පුරුදු වෙච්ච අයට ඒකෙන් ලැබෙන ලාභය හරි ඉක්මනට ලැබෙනවනේ. කෙටි ක්‍රමනේවා. නේද? යටිමඩි ගහලා කීයක් හරි හම්බ කරගත්තාම ලේසියි. හ්ම් પરම්පරා ගානකට හම්බ කරගෙන ඉතින් දැන් ඉන්න ඔක්කොම දිනුවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. මට කාටවත් බැරි වෙන්න බං කාගෙත් ඇහැට වැලි ගහලා කිසි කෙනෙකුට හොයන්න බැරි වෙන මම මෙච්චර හම්බ කරගත්තා. මහා ජනතාවගේ සල්ලි වෙලාවද. කාට හොරෙන් කරත් එක්කෙනෙකුට හොරෙන් නම් කරන්න බෑ. කාටද? තමන්ගේ හිතට හොරෙන් කරන්න බෑ. එහෙනම් අන්න ඒ තමන් ඒ කරපු කරපු වැරද්දට දඬුවම හම්බ වෙන දවස තියෙනවා. කවද්ද? මරණාසන්න වෙනකොට තුතිසිතේදී අපුඤ්ඤාභී සංස්කාරයන් විදිහට චුතියට හේතු වෙනවද නැද්ද? ඔය ඔයදී ඔය කරන වැරදි වැඩ. එහෙනම් ඉතින් හම්බ වෙනවා නේද? ඇයි? එතනින් තමයි ඊළඟ ජීවිතය තීරණය කරන්නේ. මැරෙන්න කිට් වෙනකොට සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා බය වෙන්න දෙයක් නැහැ. <laughs> සම්මුඛ පරීක්ෂණයක් වගේ පොඩි ඉන්ටර්විව් එකක් තියෙනවා. ඒ තමයි පුඤ්ඤාභී සංස්කාර, අපුඤ්ඤාභී සංස්කාර, ආනන්ජාභී සංස්කාර හේතු වෙලා චුතිසිත පහළ වෙනවා. ඒකට අනුව ප්‍රතිසන්දි සිත හැදෙන්නේ. ඉතින් අන්න ඒ ඒවා අපි දැනගෙන මොකද කරන්න ඕනේ? ඉවසීම කියන එක පුරුදු කරන්න ඕනේ. මේ අධිකතර වේදනා ඇති වෙන අධිකතර වේදනා තියෙනවා වැරදි වලින් අත මිදෙද්දී ආන් ඒවා දරන්න පුරුදු වෙන්න ඕනේ. ටික දවසක් දරා ගන්නකොට මම අහන මේ අත්තන්ගේ සුරාපානය කරන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක් සුරාපානය නවත්තන්න ගියාම එයාට අමාරුද නැද්ද ඒ වැඩි? දැන් මොකුත් කියන්න ඕනේ නැහැ පැහැදිලිවම අමාරුයි. හැබැයි යා වීරිය සම්පන්නව ඉවසීමෙන් යුක්තව නවත්තපුවාම ඇතිවෙන පූර්ව වේදනා, තීව්‍ර වේදනා. තීව්‍ර වේදනා ඇති වෙනවා පැහැදිලිවම. හරි? ඒක දරාගෙන මේ මේ වැරදි වැඩේ මම එක දිගට පුහුණු කරලා නැවැත්වුවොත් මේ වැඩේ මට નિરાයාසයෙන්ම නවත්තන්න පුළුවන්. ආයාසයෙන් යම් දෙයක් කරන්න ගත්තහම කෙටි කාලයකින්ම ඒක ලේසියෙන් කරන්න පුරුදු වෙනවද නැද්ද? ආන් අපේ මනස ඒ යහපත් පැත්තටම නැඹුරු වෙලා ඒක කෙරෙනවා નિરાයාසයෙන් සිද්ධ වෙන තත්ත්වයටපත් වෙනවා. අන්න ඒ સિદ્ધාන්තය තමයි මාර්ගසිතක් උපදවා ගන්න ගන්න ගන්න වැඩපිළිවෙලදී තෝරන වෙන්නේ. හරිද යමක් යම් දැරීමක් ඇති කරගන්න ඕනේ. යම් ආකාරයකට මේවා අතහැරලා මේ පංචකාම සම්පත්තියේ අපිට දැනෙන පුහු සෞම්‍ය ගතිය. හරිද? ඒක සෞම්‍ය ගතියක් දැනෙනවා. ඒයි එකට මම පුහු කිව්වේ. ඒ සෞම්‍ය ගතියත් එක්ක කූර, කටුක, තීව්‍ර, ඡණ්ඩ වේදනා ඇති වෙනවා පේනවාද? හරිද? බලන්න මේකෙදි අපි තේරුම් ගන්න ඕන මේවා දරාගත යුතුයි අපි හැම දෙයක් කරද්දිම දරා ගැනීම කියන එක අත්‍යවශ්‍ය අපි නන්ද පුරුදු කරන්න ඕන මේ ලෞකික ජීවිතේ පවම කියලා මම කිව්වා. හරි? අන්න ඒකින්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අදිවාසනය කියලා කියන්නේ ඉවසීමෙන් දරාගෙන තමන්ට ඇති වෙන කටුක තීව්‍ර වේදනා දරාගෙන නිවන දක්වා කටයුතු කිරීම කියන එක නිවන් දකින්න යන කෙනෙකුට අවශ්‍ය බව. මේක මුලින් පුහුණු කරනකොට මොනවද? මැසි මදුරු වදුරු ආදී පිපාසාව බඩගින්න මේ වගේ බොහෝ දේවල් අපි දරා ගන්න සීතල උෂ්ණ දැන් හුඟක් අයද උෂ්ණ නම් ඔන්න පිළිවෙතේ දෙන්න බෑ. සීතල නම් බෑ. භාවනා කරන්න ඇත්ත එහෙම නේද? එතකොට සීතල, උෂ්ණය, බඩගින්න, පිපාසාව, මැසිමව දුරු දුරු ආදී බොහෝ දේවල් දරාගෙන තමන් තමන්ගේ විශේෂයෙන් භාවනා කරන කෙනෙක්. තමන්ගේ தত্ত্বය තමන්ගේ මානසිකාරයේ ඉහළ தත්වයකට දාගන්න තමන්ගේ පැත්තෙන් ලොකු පුහුණුවක් ටික ටික ටික ටික පුහුණුවක් කරන්න ඕනේ. අපේ අය මම දැකලා තියෙනවා භාවනාවක් කරන් ඉඳ ගන්නකොටම පින්නත් නේ හැම වෙලේම හෙල්ලෙනවා හැම වෙලේම නලියනවා. සුප්පක්ක දරා ගන්න ලෑස්ති නැහැ. ඒ එතකොට ඒක අපි පුරුදු පුහුණු කරන්න ඕනේ හැම වෙලේම තමන්ගේ කමටහනට තමන් කරගෙන යන භාවනා අරමුණට ලොකු බාධාවක් ඇති වෙන්නේ ඇති වෙන්න මට්ටමටම ඇවිල්ලා ඒකෙන් දරාගන්න බැරි තත්ත්වයටම ආවොත් තමයි අපි ඉරියව්වක් හරි වෙනස් කරන්න ඕනේ. එතකන් ඒක දරාගන්න ඕනේ. සීත උෂ්ණ පිපාසාව ආදී මොකද ඒ වයින් අපි ටික ටික ටික ටික පුරුදු වෙනවා නේද? අපිට දැන් මොකද වැඩේ? හැම වෙලේම මේ හුඟාකාරයට පුරුදු වෙලා තියෙන මොකද්ද? යන්තම් පොඩ්ඩක් බඩගින්නක් වෙනකොට යන්ත පොඩක් ඒක බඩගින්න නෙමෙයි වැඩියෙන් තියෙන්නේ මං ගියත් මතක් කරා වගේ බඩගින්නට පොත කන්නේ නේද පොඩි ළමයි නම් ඇත්තම කියනවා පොඩි ළමයි ඇත්ත කියනවා ලොකු ළමයි ඇත්ත කියන්නේ නැහැ පොඩි ළමයි නම් කියනවා මට තියෙන්නේ චොක්ලට් බඩගින්න නේද එහෙම කියනවා අන්න ඒකත් ඒ කියන්නේ බඩගින්න නෙවෙයි තියෙන්නේ ඒක පෙරේතකමක් කියලා එයා කියලින්ම කියනවා නේද ලොකු ළමයි තමයි කියන්නේ නැත්තේ ලොකු ළමයි මොකද කරන්නේ නේද? ඒ බඩගින්න සපුරා ගන්න බලනවා. ඒවා දරා ගන්නෑ. හිතත් එක්ක තරඟ කරන්නේ හරිද? හිතත් එක්ක තරඟ කරද්දී හිතත් එක්ක තමන් හිත කියන කියන පැත්තට ගලාගෙන යන්න නොදී අනිත් පැත්තට උත්සාහ ගනිද්දී පින්නත් මේ උත්සාහ ගනිද්දී අදහසක් තියෙන්න ඕනේ. අදහසක් තියෙන්න ඕනේ. ඒක තමයි මේ කියන්න හදන්නේ යෝනිසෝ මනසිකාරයක් කියලා. මොකක්ද තියෙන අදහස? මේක දරාගෙන ඉන්නවා හැමදාම දරා ගන්නවා කියන අදහස නෙවෙයි. එහෙම වැඩක් නැහැ ඉතින් හැමදාම මොකද දරාගෙන ඉතින් කාලා නිකන් ඉන්නවා. නේද? ප්‍රයෝජනවත් දෙයට මගේ හිත යොමු කරන්ද මට බැරුව මට එන වේදනාවල් මම දරාගෙන කටයුතු කරද්දී මට ඒ පිළිබඳ ඥාන සම්ප්‍රයුක්ත භාවයක් නැත්නම් මගේ නුවණ යෙදෙන්න ඕනේ එතෙන්ට. අපි පළවෙනියෙන් ගත්ත උදාහරණය මේකට සම්බන්ධ කරගමු. උදෑසන හතරට නැගිට්ට කෙනා ආයසරයක් එයාට වේදනාවකට ආයසරයක් නිදාගන්න ඕනේ නිදාගන්න ඕනේ කියලා හිත කියද්දී දරාගෙන නෑ මං නිදියන්නේ කියලා ඉද්දී එයාට ඔළුවට එන්න ඕනේ මොකද්ද මම මේක දරාගෙන දවස් 10ක් හිටියොත් මට මේ අමාරුවෙන් සම්පූර්ණයෙන් අයින් වෙන්න පුළුවන් සම්පූර්ණයෙන් අයින් වෙන්න පුළුවන් කියලා අන්න ඒ ඥාන සංප්‍රයුක්ත භාවය ඒක දැනගෙනමයි කරන්න ඕනේ. හරිද? එහෙම නැති කෙනාට මේක හරි පීඩනයක්. සමහරවිට මෙන්න මෙහෙම කියනවා වෛද්‍යවරු කියනවා ආසාවල් දරා ගන්න හොඳ නැහැ, හිර කර ගන්න හොඳ නැහැ කියලා. නේද? ඒ කියන්නේ ඔය ඇතනේ නෙවෙයි ඉංග්‍රීසි ඇතනෙම කිම්ම කියනවා නේද? ස්ට්‍රෙස් කියන ඒවා රිලීස් කරන්න ඕනේ. ඒවා දරාගෙන ඉන්න හොඳ නැහැ. ඒවා නිදහස් කරන්න ඕනේ. එහෙනම් ඒක යෙදෙන්න ඕනේ කියලා ඔන්න කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දරාගෙන ඉන්න එපා කියලා. හරි. එක දිගට ඒවා දරාගෙන ඉන්න එපා කියලා. නුවතන තියෙන තැනට දන්නවා මම මේක දරාගෙන, ඒ කියන්නේ නිදහස් කරන්න බෑ කියලා, නිදහස් වෙන්න කියලා මම කියන්නේ. හැබැයි අර ක්‍රමයට ප්‍රශ්නයක් තියෙනවා. අපි දුම කාමයේ වර්ධවා හැසිරෙන කෙනෙක් ඒක දරා ගන්න එපා කියලා කියනවා කියලා, ඒ කියන්නේ ඒක කරන්න කියලා කියන්නේ. හරිද? නැත්නම් ආහාරයට ගිජු වෙන්න කෙනෙකුට ආහාරයට තියෙන ගිජුභාවය අයින් කරන්න එපා. ඒක කරන්න කියලා මේ කියන්නේ නේද? පීඩනයක් එනවා කියලා පීඩනය පීඩනයෙන් නිදහස් වෙන්න ඒක කරන්න කියලා කියන්නේ. කිරීමෙන් මොකද වෙන්නේ? ඒ මොහොතට නම් නිදහස් වෙනවා. හැබැයි ඊළඟ සැරේ එන ආශාව ඊට වඩා වැඩි වෙනවා. එහෙනම් ඒක නිදහස් වීමක්ද? නෑ. එහෙනම් නිදහස් වීම කියන එක යෝ නෑ. හැබැයි අකණ්ඩව වැළකීලා ඉන්න කෙනා ක්‍රමානුකූලව මොකද වෙන්නේ? ඒකේ නිදහස් වෙනවමද නැද්ද? අකණ්ඩව යම් දෙයකින් වැළකුණොත් වීරයෙන් ඉවසීමෙන් ඒකේ යෙදෙන්නේ නැතුව නැවතුනොත් ඒකෙන් නිදහස් වෙනවා. උදාහරණයක් තව කිව්වොත් මේ මත්පැන් පානය කරන කෙනෙකුට ඒකට ගිජුභාවයක් ඇති වෙලා ආශ්‍රවයක් ඉපදිලා තියෙනවා. නැතුව බෑ දැන්. හරිද? එයා මොකද කරන්න ඕනේ? මෙන්න මේ අදිවාසනාව කියන එක භාවිතයට ගන්න ඕනේ. එයා දැනගන්න ඕනේ. මට දැන් නම් අත්තන් පානය කරන්න නැතුව ඉන්න හරි අමාරුයි. හ්ම් මගේ ඇඟත් වේවුලනවා. මගේ හිත හිත තමයි වැඩියෙන් වේවුලන්නේ. නේද? දරා ගන්න අමාරුයි. ඒක නොබී ඉන්න අමාරුයි. එතකොට එයාට යෝනිසෝ මානසිකාරයක්. එයාට මානසිකාරයක් ඇති වෙන්න ඕනේ. මම මේක වළක්ව ගන්නවා. වලක්ව ගන්න වාරයක් ගානේ මට හරි අමාරුයි තීව්‍ර කටුක ඡණ්ඩ ගෝර රෞද්‍ර වේදනා එනවා. ඒක තමයි ආශ්‍රවේ හැටි. හරිද? එතකොට යාම කල්පනා කරනවා මමමයි මේක හදාගත්තේ මේ අමාරුව. කෙනෙක්ව දකින්න ඕනේ. ආසාවෙන් දැකලා සන්තෝෂයක් උපදවාගෙන නැවත නැවත නැවත නැවත නැවත නැවත කෙනෙක් වාසය කරොත් අපි කැමැත්තෙන් මොකද වෙන්නේ? නොදක ඉන්න බැරි වෙනවා. නොදක ඉන්න බැරි වෙනවා. ඒ කියන්නේ අතුලාන්ත ඒකට තමයි ආශ්‍රය කියන්නේ. හරිද? දැන් මෙයා මේක නැති කරගන්න ඒක විදර්ශනා කිරීම වගේම තවත් එකක් එක අංගයක් නේ. ඉන්ද්‍රිය සංවරව වාසය කිරීමත් අංගයක්. මොකද මනසින් ඒක ගන්නේ නැතුව ඉන්නවා. හරිද? ඊළඟට තව අංගයක් තමයි මේ ඊළඟට ඒක විදර්ශනා කරන. ඒක අපි භාවනා පහතබ්බා කියලා ඉදිරියේදී සාකච්ඡා කරනවා. සති සම්පෝඥංගය ආදි වශයෙන්. එතකොට මේ තවත් කොටසක් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය උපදවා ගන්න බාධා කරන දේවල් හතක් තමයි මේ අනිත් පැත්ත වර්ධනය කරගන්න හැටි දේශනා කරලා තියෙන සබ්බස සූත්‍රයේ. එතකොට කෙනෙක් ඉවසීමෙන් හිත තද කරගෙන ඒ ආදරය කරන කෙනෙක් කියලා හිතන්නකෝ අපි දැනට වේදනාව උපදින තීව්‍ර කටක වේදනාව උපදින කෙනෙක්. එයාගේ ආශ්‍රය ඇතුළ රිදෙද්දිම අද බෑ කියද්දිම ඇස් වලින් කඳුළු වෙද්දිම ඈත් වෙලා වීරයෙන් ඉවසීමෙන් දකින්නෙම නැතුව හිතෙන් මෙනෙහි කරන්නෙත් නැතුව ඒ ගැන කොහොම හරි එන එන හැම වාරයකම ඉවසගෙන කටයුතු කරොත් ටික දවසකින් මොනවා වෙයිද? එයාව දකින්න තියෙන ආසාව ටික ටික ටික ටික එයා හින්දා තීව්‍රව කටුකව ඇති වෙන වේදනා ටික ටික නැති වෙලා යනවා අන්තිම නිදහස විදියට. ඒ වගේ මත්පැන් බීමට පුරුදු වෙච්ච කෙනෙක් මේ ඇඟ වෙවුලනකොට හිත වෙවුලනකොට දරුණු තීව්‍ර පීඩා හැදෙනකොට අන්න එයාට මානසිකාර වෙන්න ඕනේ. මොකද්ද? මේකෙන් වෙන් වෙලා මම මෙච්චර කාලයක් හිටියොත් මට නිකන් වතුර විදුරක් දැක්කා වගේ ඊට පස්සේ. මත්පැන් විදුර දැකද්දි වතුර විදුරක් දැක්කා වගේ නම් ප්‍රශ්නයක් නැහැ නේද? අන්න ඒ මට්ටමට එනතුරු මම ඉවසන්න ඕනේ. ඒ මට්ටමට මගේ මනස මගේ මනස එනවා. මගේ මනස ඒ මට්ටමට එනවා. එක දිගට පැය භාගයක් භාවනා කරනවා තියා කරන අය දැක්කහම මට නිකන් බයයි වගේ ඒ කොහොමද ඉන්නේ කියලා. නමුත් ඒ தත්තට පත් කරගන්න පුළුවන්. ඔය සර්කස් ආදී යෙදෙන අය පුහුණු කරලාද නැද්ද? එහෙනම් පුහුණු කරලා. නේද? එයාලා ලේසියෙන් එයාලගේ ශරීරය නමනවා හැම පැත්තටම. අපි එහෙම නමන්න ගියොත් වෙද මහතුරු කීප දෙනෙක් ළඟින් තියාගෙන තමයි නමන්නේ. නේද? හ්ම් පත්තු බඳින්න වෙනවා අනිවාර්යයෙන්ම. ඒ මොකද පුරුදු කරා. එහෙනම් අපිට තේරුම් ගන්න ඕනේ එක එක ඒවා ලෝකයේ මිනිස්සු වේදනාව විඳගෙන පුරුදු කරා තමයි. නමුත් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරලා තියෙන කරන්න කියන පුරුදු කිරීම නිකම් පුරුදු කිරීම නෙවෙයි සංසාරගත මහා දුක් ගොඩක් නැති කර ගැනීම සඳහා කරන පුරුදු කිරීමක්. අද මේ දරා ගැනීම එහෙම දරා ගැනීමක්. ඒක අපිට හොඳට දැනෙන්න ඕන මම මට මේ එන පීඩන මන් දරාගන්නේ ඒකෙන් නිදහස් වීම සඳහා ස්ථිරව නිදහස් වීම සඳහා කියලා ඒ දරා ගැනීම පුරුදු කරනකොට එහෙම කරන්න ඕන. ඊළඟට මේකේ තියෙනවා බොහෝ නරක වචන පත අර ඉවසන සුල්ලෙක් වෙන්න ඕනේ ඒක. නේද? බලන්න පින්නත් නේ කෑමක් නම් ඉවසන්න පුළුවන් දැකලා. නේද? ඕන දෙයක් ඉවසන්න පුළුවන් අමාරුම ඉවසන්න බැරිම ඉවසන්න බැරිම මොනවද ළඟම ඉන්න අය කියන නොහඹිනා වචන නරක වචන ඉතර විදින වචන නේද එක වචනයක් ඔය පැත්තෙන් එන්නකොටම මේ පැත්තෙන් මොකද වෙන්නේ රබර් බෝලේ පොලේ ගැහුවා වගේ එහා පැත්තෙන් එක නපුරු වචනයක් එනකොටම මේ පැත්තෙන් නේද දැන් නම් ඉන්නව කට්ටිය සාන්තව මන් දන්නව ඒ වුණාට හොඳට නේද හ්ම් සාන්තව හිටියට මොකද නොකරපු වැරදකට එක වචනයක් කියන්න ඕන බලන්න නේද? <laughs> ඉවසනවද? ඒක නම් ලේසි නෑ. ඒක ලේසි නෑ. අනිත් අර එන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඕන්න. ඕන්න ඉවසන්න පුළුවන් නා. නපුරු වචන නපුරු ක්‍රියා ඉවසන්න ඕනේ. පුරුදු කරන්න ඕනේ. අර ගල්ගෙඩිය වගේ ඉන්න පුරුදු කරන්න ඕන. එතකොට එහා පැත්තෙන් කියයි ඕ නිවටකම කියලා. නේද? ඈ නිවටකම සද්ද නැතුව ඉන්නවා කියලා. අන්න ඒකත් ඉවසන් පුරුදු කරන්න ඕන. <laughs> ඇයි දන්නවද? Taman තනියම අන්න එතකොට යෝනිසෝ මනසිකාරය යෙදෙන්න ඕනේ දෙන්න. මොකද්ද? එයා මට නිවටකම කියලා කෑ ගහනවා. හරි? නමුත් එයාට දිනන්න බැරි මා ජයග්‍රහණයක් මං ලැබුවා. අම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නොකරපු වැරද්දකට කවුරු හරි කෙනෙක් Tamanට නිඳා කරනකොට නොකරපු දෙයකට ඇතුළ හොල්ලගන්නේවත් නැතුව ඉන්න පුළුවන්කම තියනවා නම් ඇතුළේ චේතනාවක් නැතුව පීඩනයක් නැතුව Tamanට නිස්සද්දව ඉන්න පුළුවන්කමක් තියනවා නම් යුද්ධයක් දිනුවා හා සමානයි කියලා. එහෙනම් දැන් අරයා මට කියනවා ඔය නිස්සද්දව ඉන්නේ කපටිකම, නිවැරදිකම කියලා කියනවා. එතකොටත් මට පුළුවන් නම් නොසැලී මගේ හිත නොසැලී කතා කරන්න ඕනේ හැබැයි. සමහර අය ඔගේ හරි වැඩක් කරනවානේ. නිහඬව ඉන්නකොට රිදෙනවා එහා පැත්තට කියලා දන්නවනම් මොකද කරන්නේ? නිහඬව ඉන්නවා. නෑ නේද? එහෙම නෙවෙයි. එතන අනුන්ගේ යහපත සඳහා අනුන්ගේ රිදවීම සඳහා තමන්ගේ වචන තමන්ගේ ක්‍රියාවන් භාවිතා නොකර ඉවසන්න පුරුදු පුහුණු කරන්න ඕනේ. හ්ම් කවුරු හරි ගෙදරක ඉන්නවා නම් රුස්සන්නෙම නැති වැඩ කරන කෙනෙක්. ගෙදර ඉන්නවා නම් එයා හම්බෙලා තියෙන්නේ අපේ වාසනාවටද අවාසනාවටද? ආ ඉස්සෙල්ලා නම් හැබැයි කියෝනේ අවාසනාවට කියලා. දැන් තේරෙන්න ඕනේ වාසනාවට කියලා. ක්‍රීඩාවක් පුරුදු කරන කෙනෙකුට පින්වත්නි ක්‍රීඩාවක් පුරුදු කරන කෙනෙකුට ඒ පුරුදු කරන්න ඕන උපකරණයක් තිබ්බොත් පුරුදු කරන්න පහසුද නැද්ද? නේද? ඕනෙම නැති කතාවක්ද මන්ද එපාර කියන්න හදන්නේ හාමුදුරුවෝ. ක්‍රීඩාවක් පුරුදු කරන කරන කෙනෙකුට අපි හිතමුකෝ වොලිබෝල් පුරුදු කරනවා කියලා. ගෙදර වොලිබෝලයක් තියෙනවා නම් දැන් ඉස්කෝලේ විතරයි නැත්තම් පුරුදු කරන්න වෙන්නේ. ගෙදරම වොලිබෝලයක් තියෙනවා නම් එයාට පුරුදු වෙන්න ලේසිද නැද්ද? පිටියකට හරි ගහලා. එහෙනම් ගෙදරම ඉන්නවා නම් නුරුස්සන වචන කියන කෙනෙක්. ගෙදරම ඉන්නවා නම් නිඳා කරන කෙනෙක් Tamanට. ගෙදරම ඉන්නවා නම් Tamanට හිතරේ දෙන වදන කියන කෙනෙක්. ඒක හරිය ලොකු වාසනාවක් හොඳට සලකන්න ඕනේ. හරිද? අනේ ඔය වචන නම් නවත්තන්න එපා කවදාවත්. ආන් එහෙම ප්‍රාර්ථනාවක් තියෙන්න ඕන අපිට. ඒ කියන්නේ වොලිබෝලේ හුලං යන්න එපා. නේද? පැලෙන්න එපා කවදාකවත්. මොකද මට ඉවසීම පුරුදු කරන්නේ ඔබතුමා නැත්තම් ඔබතුමිය තමයි මට ඉවසීම පුරුදු කරන්නේ. ඕනම தත්වයක් යටතේ මට නොසලී ඉන්න පුරුදු පුහුණු කරන්න මට gedara තියෙන උපකරණය තමයි මෙන්න මේ තරත්ත. ඒකද උපකරණය හොඳට පොලිස් කරලා එහෙම තියලා තියන්න ඕන පරිස්සම. ඉතින් ඒ වගේ අපිට අපි ඒවා දරා ගන්න පුරුදු පුහුණු කරන්න ඕනේ. කිසිම දෙයකට Tamange හිත හෙල්ලෙන්න තියෙන්න පුරුදු කරන්න ඕනේ. එතකොට භාවනාවක යෙදෙන කෙනාට අවසාන මොහොත දක්වා මේ භාවනාව අරගෙන යද්දී මාර්ගහිත උපදින දක්වාම තමන්ගේ උඩුකය ඍජුව තියාගෙන මගේ ලේ සිඳී ගිය දෙන් නේද? නහර වියලී ගිය දෙන් නේද? මස් මස් වියලී ගිය දෙන් කියලා ඒ දැරීම් ඔක්කොම ඔක්කොම දරාගෙන අවසාන මොහොතක වටෙන් පිටෙන් එන අධිකතර වූ කාම ලෝකයෙන් එන බලපෑම් දරාගෙන ඉදිරියට යන කෙනාට අන්න අර මේ සංස්කාරයෙන් අත මිදෙන්න අවශ්‍ය කරන ලොකු සුදුසුකමක්ද නැද්ද ඒක? නේද? ලොකු සුදුසුකමක් පින්නත් නේ මට මේක ඇත්තට කියන්න තේරෙන්නේ නැහැ. මේක මේ වර්ධනය කරගත යුතු ඉවසීම කියන මේ කාරණාව කොච්චර වටින දෙයක්ද කියන එක තියුණු රළු කටුක අපිට අමනාප තාමත්ම දරුණු වේදනා සරෙන් සරේ සරෙන් සරේ ඇති වෙනවා මේ මේ දේවල් අතහරින්න ගියාම අනුගේ නපුරු වචන අතහරින්න ගියාම හරි දෙන්නේ නැහැ මේක ඉඩ දෙන්නේ නැහැ කෑම අතහරින්න ගියාම නේද පංචකාම සම්පත්තියම අතහරින්න ගියාම පුදුම වේදනාවක් ඇති වෙන්නේ හ්ම් කායික මානසික වේදනාව ඒකනේ මලමින් ඉන්න කලන්ත දාන්නේ. ඇයිද තව දවස් දෙකකින් එයාව අතාරින්න වෙලා. අතාරින්න වෙලා කියලා තේරෙනකොට මොකද වෙන්නේ? ඇතුලෙන් එනවා ගිනි පිඹින වේදනාව එන්නේ. ඉතින් මොකද කරන්නේ? දරා ගන්න බැරුවොත් එනවා කෑ ගහනවා. නේද? මාතමමයි ඉන්නේ නැතෝ වලට පයින්නෝ මම මෙතනම නේද නහිනෝ කියලා කෑ ගහනවා. හැබැයි නහින්නේ නැහැ. ඒ මොකද දරා ගන්න බෑ ටික දවසකින් හරියනවා. ඒ බොරුවෙන් නෙමෙයි ගායවන්නේ. නේද? ටික දවසකින් හරියනවා පින්නන්න. කලින්ම හදාගත්තා නම් මොකද ඉතින් මැරෙන්න කලින්ම? නේද? ඉතින් ඒ වගේ මේ මේ පංචකාම සම්පත්තිය අතහරින්න ගියාම මරණය වගේ වේදනාවක් එනවා. මාරාන්තික කියලා දේශනා කරලා තියෙන එකයි. ආශ්‍රයෙන් හින්දා එන්නේ. Tamanට යමක් අතහරින්න බෑ. හුඟක් අය අතහරින්න හදලා මොකද කරන්නේ? ආපහු දාගන්න එක නැගට. හ්ම්. ගාක අතහරිනවා කියලා තීරණය අරගෙන ඒකම ඇඟේ දාගන්නේ ඔන්න ඔය අදිවාසනය කියන එක පුරුදු පුහුණු කරේ නැති හින්දා. පුරුදු පුහුණු කරේ නැති හින්දා. එහෙනම් මේ අදිවාසනයේ යෙදෙනකොට ඒ කියන්නේ අදිවාසනයෙන් වාසය කරනකොට අපේ මානසිකාරයේ එන්න ඕනේ එක්තරා ප්‍රබල ඇඟීමක්. මොකක්ද? මෙහෙම ඉවසීම හැමදාම කරන්න ඕන එකක් නෙවෙයි ආන්ගේ ඥානෙ දෙන්න ඕනේ. මේ ඉවසීම හැමදාම ඉවසගෙන ඉන්න ඕන එකක් නෙවෙයි. ටික දවසකින්ම මේක හරි තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ ඒක ඉල්ලන්න ඉල්ලන දේ ඉල්ලන්නේ නැති තත්ත්වයකට ටික දවසකින්ම පත් වෙනවා. මගේ හිත ඉල්ලන්නේ නැහැ ඊට පස්සේ. ඉතින් මුලදී හරි අමාරුවෙන් ඉවසගෙන හිටියා. ඊට පස්සේ ආයෙ ඉවසන්න දෙයක් ඉවසන්න දෙයක් ඇත්තෙම නෑ ආයෙ ඉවසන්න දෙයක් නෑ මොකද ඉවසන්න තරම් ඒකට ගැන තියෙන උනන්දුව ආසාව කැමැත්ත නැති වෙලා නිදහස් වෙලා ඉතින් අත්හදා බලන්න ඕනේ හරිද හොඳින් කල්පනා කරලා බලලා අත්හදා බලන්න ඕනේ අපි කොහොමද මේ தත්තෙට මම මුහුණ දෙන්නේ මේක මට කරන්න බැරි දෙයක් නෙවෙයි මේක මට කරන්න පුළුවන් දෙයක් බැරි දෙයක් නෙවෙයි කියන එක හොඳින් තේරුම් ගන්න ඕනේ මේ උපදින ශාරීරික වේදනා මානසික වේදනා දරාගෙන ඒ ඒ මානසිකාරය ඇති කර ගනිමින් ඒ යෝනිසෝ මානසිකාරයෙන්මයි මේක කරන්න ඕනේ. ආයෙ මතක තියාගන්න මේක අපිට හැම වෙලේම දැනෙන්න ඕනේ. හැම වෙලේම දැනෙන්න ඕනේ. මොකක්ද මේ ප්‍රතිපත්තියේ යෙදෙන කෙනාට දැනෙන්න ඕනේ මට මේ අපහසුකම් තියෙනවා අමාරුකම් තියෙනවා මේ එන ඒවා මම කොහොම හරි ඉවස ගත්තොත් ඒ වගේම මට නිදහස් වෙන්න පුළුවන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න පුළුවන් කියන මානසිකාරයයි අදිවාසනයේදී යෝනිසෝ මානසිකාරය වෙන්නේ. ඒ කියන්නේ අපේ මනස හැම වෙලේම ඕක පුරුදු පුහුණු කරපුවම යෙදෙන්නේ ඒ ඒ ආකාරයටම යෙදෙන්නේ. මම මේක දරාගන්නේ මේකෙන් නිදහස් වීම සඳහා. ආන්ගේ මානසිකාරය හැම වෙලේම අපිට තියෙන්න ඕනේ. ආන්ගේ මනසකාරයෙන් යුක්තව දරා ගන්න ඕනේ. ඉතින් ඒක පුරුදු පුහුණු කරන්න ඕනේ. හරිද? ඒක පුරුදු පුහුණු කරන්න ඕනේ. මේක කැලේ යන්න මොනද මේක කරන්න? ඔන්න දැන් ඉතින් මේ කාරණාව අධ්‍යයනම තියන්න බෑ. මෙච්චර ලස්සනට කළ යුතු දේ මනසෙන් කළන ධර්මය. මනසේ මනස පුරුදු කරන යෝනිසෝ පටිසංකා යෝනිසෝ කියලාම තියෙනවා මේක. අදිවාසනය කියන එක. හ්ම් මෙන්න දැන් මේ හදිසියෙම මේ සමහර අයතු අදිවාසනය බුදුහාමුදුරන්ට වඩා වෙනස් විදිහකට අර්ථ දක්වනවා. පැහැදිලියෙන් ත්‍රිපිටකයත් පෙන්න පෙන්න තමයි අර්ථ දක්වන්නේ. හරි? ත්‍රිපිටක ග්‍රන්ථයක් අරගෙන හරි මේ බණ කියන ගම මොකද කරන්නේ? ඒකේ යටින් ඉරි ගහලා පෙන්නනවා. මේ තියෙන මේ සම්බාධ සූත්‍රයේ තියෙනවා. අද කියලා දැන් මමත් දැන් මෙතන පෙන්වනවා කියන්නේ ත්‍රිපිටකය අරන් පෙන්න මේ මේෙන් තියෙනවා. අදිවාසනය කියන්නේ දන්නවද අධිවාසනය කියන්නේ කැලේ යන එක? එහෙමයි කියන්නේ. දැන් ත්‍රිපිටකයක් දෙන්නවනේ. අපිටත් මොකද ආය වැඩේ? පුදුම විශ්වාසයක් මේවා කියන්නේ. ඉතින් මේකින්ද අපිටත් වගකීමක් තියෙනවා. ත්‍රිපිටකයේ තියෙන දේවල් විකෘති කර කර විකෘති කර කර සමහර ඇත්තෝ මේවා සමාජගත කරන්න හදනවා. මොන මොන සමාජ විහිතිකාවක්ද කියලා මට තේරෙන්නේ ලස්සන ධර්මය අපූර්වට එකින් එක ගලපලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කිසිම අඩුවක් නැතුව අපේ හිත හැම දෙයකින්ම අතමුදවා ගන්න විදිහ ධර්මය තුල දේශනා කරලා තියෙද්දී මේවා Tamanට කැමැති කැමැති විදිහට දැනෙන දැනෙන විදිහට අත්දක්වන්න පටන් ගන්නවා. මහා ව්‍යසනයක් අපේ අහිංසක උපාසකවරු උපාසිකාවරු මේවා අරගෙන මොකද කරන්නේ? වැරදි අර්ථ දැක්වීම එක්ක ඒවා නිවැරදියි කියමින් තවත් ඒවට උඩගිනි දෙන්න පටන් ගන්නවා. ඒ මදිවට දැන් දැන් වෙලා තියෙන මොකක්ද දන්නවද? ඒ ඒ පිරිස් පින්නත් මේ ධර්මයේ හින්දා දෙකට තුනට හතරට පහට බෙදෙන්න පටන් ගන්නවා. විකෘති කරන අයමත් දෙකට බෙදෙනවා වෙනවා. හරිද? ප්‍රකෘතයත් එක්කත් දෙකට බෙදෙනවා. ඒකට හරියන පිරිස් කණ්ඩායම් හදා ගන්නවා. හදාගෙන දැන් මොකද? Tamange මතය දිනා ගැනීම සඳහා කියලා ඇනුම්පද කියනවා තව නොයේකුත් ආකාරයේ ඒවා අරගෙන දැන් සටම් බිමට බහලා ඉන්නේ. මොකටද? නිකලස් බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය බෙදා ගන්න බැරුව කෙලස් උපදවා ගන්නවා. ධර්මයෙන් හින්දා කෙලස් උපදවා ගන්නවා. මේකින්ද බොහොම පරිස්සමෙන් පරිහරණය කළ යුතු දෙයක් තමයි ධර්මය කියලා කියන්නේ. ඒකද හැම දිනාම දැඩි අධිෂ්ඨානයක් ගන්න ඕනේ. මම කොහොම හරි මගේ සිත සනසවා ගන්න වැඩපිළිවෙල ආරම්භ කරගන්නවා. මගේ ජීවිතය සුවපත් කරගන්නවා. මගේ මම මේ ධර්මය අර්ථයෙන් තෝරගන්නවා. යෝනිසෝ මනසිකාරය කියන්නේ ඒ අදිවාසනයේ ඇති වෙන විදිහට අපේ තුල ඒ අදිවාසනය පිළිබඳ සංඥා ඇති වෙලා අදිවාසීව ජීවත් වීම සඳහා අපේ මනස සකස් කරනවාම කියනවා ඒ සඳහා වූ යෝනිසෝ අදිවාසණයෙන් පහකල යුතු යම් ආශ්‍රවයක් තියෙනවද? ඒක කියන්නේ ඉවසීමෙන් ඉවසීමෙන් නුවණින් කටයුතු කිරීමෙන් ඉවසලා කටයුතු ඉවසීමෙන් පහකල යුතු ආශ්‍රවයක් තියෙනවද? ඒක ඉවසීමෙන්ම පහකල යුතුමයි කියලා දේශනාව පළහම වෙනවා. ඒකෙන්ද අපි බොහෝම වටිනා කාරණාවක් සාකච්ඡා කරා. මේ අත්ංගයේ බහුබලය දර හරියම්බ කරගත්ත ධනෙ වේපෑදම් කරලයි මේ ධර්ම දේශනාව සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතයට යමක් එකතු කරගෙන නිවැරදි වෙනවා නම් කවුරු හරි ශ්‍රාවකෙක් ඒ නිවැරදි වෙන වාරයක් වාරයක් ගානේ ඒ අත්තන්ට මේ අත්තන්ට බොහෝ පින් දැසෙනවා. ඒකින්ද අපිත් ප්‍රාර්ථනා කරන මේ අත්තන් නිදුක් නිරෝගී ජීවන ලැබේවා. මේ උතුම් ධර්ම දාණය මේ හැමදිනාටම උතුම් අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛං සුසාසනං චිරං රක්ඛං සුදේශනං චිරං රක්ඛං තුමන් පරන්ති